එහෙනම් දැන් අපි අවබෝධයකටපත් වෙන්න ඕන කොහොමද මේ සම්මා දිට්ඨියටපත් වෙන්නේ කියන කාරණාව. දැන් මේක දකින්න යනකොට අපි තීරුම් ගන්න ඕන මේ ලෞකික අෂ්ටාංගික මාර්ගයේ හෝ මිත්‍යා මාර්ගයේ ඉන්න හැම කෙනාම යන්නේ මේ ලෝකේ යම් ආස්වාදයක් තියෙනවා සුඛයක් තියෙනවා සැපයක් තියෙනවා කියලා අන්නේ සුඛයේ සැපේ ආස්වාදය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මේ ගමන යන්නේ. එතකොට මෙච්චර කාලයක් මේ ගමන ආවෙත් ඔය ආස්වාදයේ සුඛයේ සැපේ හොයාගෙන බලාපොරොත්තු හැබැයි ඔය බලාපොරොත්තු වෙච්ච ආස්වාදය සුඛයේ සැපේ කියන එක ලැබුණා නම් මේ යන මග නවත්තනවා තවත් යන්නේ නැහැ. ලැබිච්ච නැති නිසායි අපි මේ මගේ යන්නේ ගමන් කරන්නේ. හැබැයි අපිට නොතේරිච්ච එක කාරණාවක් තියෙනවා මේ සුඛයේ සැපය ලබන්න පුළුවන් දෙයක් බව තියෙන දෙයක් බවට රැවටිලා තමයි මෙච්චරකම් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක තියෙන දෙයක් බවට ලබන්න පුළුවන් දෙයක් බවට රැවටි රැවටි ආවා මිසක ලබන්න පුළුවන් දෙයක් නම් මේක තියෙන දෙයක් නම් දැන් ලබලා ඉවරයක් කරලා තියෙන්න ඕන ආස්වාද ලබලා ඉවර කරලා තියෙන්න ඕන තමන් බලාපොරොත්තු වෙච්ච මේ සැපේ ලැබුණා නම් දැන් මේක නවත්තලා තියෙන්න ඕන. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මේ ආස්වාද හොයන්න ආපු ගමනේ මේ සැපය සුඛය හොයන්න ආපු ගමනේ තවම අපි කෙරවලක් පේන්නේ නැතුව මේක හොයමින් යනවා. හැබැයි හොයාගත්ත කෙනෙකුත් මේ ලෝකේ කොහෙවත් අපිට පේන්නේ නැහැ. අපිත් තවම හොයනවා. හොයාගත්ත කෙනෙක් හම්බුණා නම් හොඳයි. එයා හොයාගත්ත විදිහ දැනගෙන අපිට ඒ විදිහට ගිහිල්ලා මේක ඔයලා ඉවරයක් කළා අවසන් කරන්න පුළුවන් මේ ආස්වාද ලබලා සැප විඳලා. එහෙනම් දැන් මෙහෙම කවමදාකවත් කෙනෙක් අපිට මුණ ගැහිලා නැහැ. මේ ආස්වාද විඳලා ඉවරයක් කරගත්ත ඇති වීචි. දැන් අපි බලන්න ඕන ඇයි මේක ඉවරයක් කරගන්න බැරි වෙන්න හේතුවක් තියෙන්න ඕන. මේ ලබන එක මේ හොයන එක ලැබෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙන්න ඕනද නැද්ද? හේතුවක් තියෙන්න ඕන. දැන් අපි මේ හේතු හොයාගෙන යනකොට දැන් අපිට තේරෙන කාරණාවක් තියෙනවා මේ ආස්වාද ලබන්න කියලා මේ ඔක්කොමලා <clears throat> යන්නේ වෙන මොනාවක් පස්සේ නෙවෙයි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ. දැන් මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලිමුත් සෑම රූපයක් පස්සෙම සෑම ගන්ධයක් පස්සෙම සෑම රසයක් පස්සෙම සෑම ස්පර්ශයක් පස්සෙම යනවද? එහෙම යන්නේ නැහැ. ඇත්තටම යන්නේ මොනවා පස්සේද? යන්නේ මන වඩන රූප පස්සේ මන වඩන ශබ්ද පස්සේ මන වඩන ගන්ධ පස්සේ මන වඩන රස පස්සේ මන වඩන ස්පර්ශ පස්සේ දැන් මන වඩන්නේ නැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පස්සේ යන කෙනෙක් ඇත්තටම නැහැ එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මෙතනදී මේ මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාරණාව මේ ලෝකයේ තුල තියෙන එක නම් මොකද්ද වෙන්න ඕන මේ ලෝකයේ සියලුම සත්වයෝ එකම ආකාරයෙන් මේ ලෝකෙට බැඳෙන්න ඕන දැන් මෙතන අපි තේරුම් ගන්න ඕන දැන් කෙනෙක් ප්‍රියයි මනාපයි කියලා යන් රූපයකට සද්දයකට ගන්ධයකට රසයකට ස්පර්ශයකට බැඳෙනකොට තව කෙනෙක් ඒ රූපේම අරමෙලා මොකද්ද වෙන්නේ අප්‍රියයි අමනාපයි කියලා ඒ රූපෙට ගැටෙනවා දැන් අපි ගත්තොත් මේ ලෝකේ එක රූපයක් අරගෙන බැලුවොත් මේ රූපේ බලලා මිනිසු 10 දෙනෙක් ගත්තොත් එකම ආකාරයටද මේ රූපෙට බැඳෙන්නේ ගැටෙන්නේ ආකාර 10කටද දැන් මේ බැඳෙන්නේ ආකාර 10කට මිසක එකම ආකාරයකට බැඳෙන්නේ නැහැ කෙනෙකුට ප්‍රිය මනාප වෙන රූපේ තව කෙනෙකුට අප්‍රිය අමනාප වෙනවා දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන මේ ලෝකේ රූප ඇතුලේ තියෙනවා නම් මේ ප්‍රිය මధుර ස්වභාවය හෝ අප්‍රිය අමනාප ස්වභාවය කියන කාරණා දෙකෙන් එකක්වත් මේ ලෝකේ සියලුම සත්වයෝ එකම රූප කොටාසයකට බැඳෙනවා එකම රූප කොටාසයකට ගැටෙනවා. දැන් ඒක වෙන්නේ නැහැ. කෙනෙක් ප්‍රියයි මధుරයි කියලා බැඳෙනකොට තව කෙනෙක් ඒකටම අප්‍රියයි යමනාපයි කියලා ගැටෙනවා. දැන් මෙතනදී අපි මේක දැකලා හිතුවා හරි. එහෙනම් මේක රූපේ තියෙන එකක් නෙවෙයි කෙනාගේ කෙනාගේ හිත තුල ගොඩ නැගෙන දෙයක්. එහෙනම් මේ කෙනාගේ කෙනාගේ හිත තුල මේක ගොඩ නැගුණා කියලා අපි తాවකාලිකව අරගෙන අනේ මේක බාහිර ලෝකේ නෑ මේක තමන්ගේ හිතේ හිතලා ගොඩ නගාගන්නේ කියලා දෙයක් ගත්තට අපිට හේතුව හොයාගන්න බැරුණ ඇයි මේක ගොඩ නැගෙන්නේ කියලා. දැන් මේක ගොඩ නැගෙනවා හරි. හැබැයි මේක ගොඩ නැගෙන හේතුවක් තියෙනවා. දැන් මේ ගොඩ නැගෙන හේතුව හඳුනාගත්තේ නැත්නම් මොකද්ද වෙන්නේ? දිගින් දිගට දිගින් දිගට අපි මේ හේතුව අයින් කරගන්නකම් මේ ගොඩ නැගීම කරගෙන යනවා ගොඩ නැගෙනකොට දන්නවා අනේ මේක බාහිර නන්නේ මේකේ මේ ආස්වාදය කියන එක මං හිතේ හදාගන්න එකක් කියලා ඔන්න ඔතනටපත් වෙනවා හැබැයි දැන් අපි කල්පනා කරලා බලන්න ඕන එහෙම බැලුවට පස්සේ ආස්වාදය කියලා එකක් හිතේ හරි තියෙනවද නැද්ද දැන් හිතේ හරි හැදෙනවා දැන් හිතේ හරි හැදෙනවා නම් ආස්වාදය කියලා එකක් මේකට මත් වෙනවා මේකට රත් වෙනවා මේකට මුලා වෙනවා එතකොට ආස්වාද කියලා එකක් තියෙන තාක්කල් ගැලවෙන්න පුළුවන් කමකුත් නෑ මොකද ඒ ආස්වාදේ හොයාගෙන යන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා මේ ආස්වාදයේ කියන එක මොකද්ද කියලා මුලින්ම හඳුනා ගන්න ඕන. මේ ආස්වාදයේ කියන එක හිතේ ගොඩනැගෙන්නේ මොකක් නිසාද? ආස්වාදයේ කියන්නේ මොකකටද කියලා අවබෝධ කරගන්න වෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු. දැන් අර එකම රූපයක් අරඹේලා කෙනෙකුට ප්‍රියයි මනාපයි කියලා පහළ වෙනකොට තව කෙනෙකුට අප්‍රියයි අමනාපයි කියලා පහළ වෙනවා. දැන් මේ පහළවීම කෙනාගෙන් කෙනාට කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. වෙනස් වෙන්න හේතුව මොකද්ද? මේ කෙනාගෙන් කෙනාට කෙනාගෙන් කෙනාට මේ ලෝකය පරිහරණය කරන දෘෂ්ටිය දැක්ම වෙනස්ද නැද්ද? දැක්ම වෙනස්. දැන් එතකොට මේ දෘෂ්ටිය මේ දැක්ම මේ මොහොතේ අලුතෙන් ඇති කරගන්න එකක්ද මේ සංසාර ගමන පුරාවට එකතු කරපු පුරුදු කරපු ගතියට අනුකූලව නැගෙන එකක්ද කෙනෙක් යම් ගති ටිකක් හුරු කරලා තිබුණා නම් පුරුදු කරලා තිබුණා නම් එකතු කරගෙන තිබුණා නම් මෙන්න මේ ගතියට අනුව තමයි නිමිති ගන්න. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන කෙනා කෙනා මේ සංසාර ගමන තුල පුරුදු කරපු පුහුණු කරපු ගති ටික විවිධාකාරයි වෙනස්. හැබැයි කොයිතරම් වෙනස් වුණත් එකිනෙකට අසමාන වුණත් මේ සෑම දෙනාම මේ ගති පුරුදු කරේ හුරු කළේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද මේවා හුරු කළේ අවිද්‍යාවෙන්මයි මේවා පුරුද්ද ගත්තේ අවිද්‍යාවෙන්මයි දැන් අපි තේරුම් ගන්න ඕන අපි එදත් කලේ මේ සංසාර ගමන පුරාවට <clears throat> ආස්වාදය කියලා එකක් හොයන්න යන ගමනක පැටලිලා ආවා. දැන් අපි මෙතනදී කල්පනා කරන්න ඕන මේ ආස්වාද කියලා අපි පුරුදු කළේ එකතු කළේ ඇත්තටම රාග ගතියක් බව රාග ගින්නක් බව අපිට තේරුනේ නැහැ වැටහුනේ නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අර ප්‍රියයි මధుරයි කියලා අපි රූපයක් ගත්තට පස්සේ අපේ මොකද්ද කරන්නේ ඒ රූපෙට හොඳටම බැඳෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපි මෙතනදී අපි මෙතන කල්පනා කරන්න වටින කාරණාවක් තියෙනවා. දැන් අපි ඔක්කොමලා දන්නවා මේ බැඳෙන්න සිද්ධ වෙච්ච කාරණාව රූපය තුල තියෙන එකක්ෙම නොවන බව අපි දන්නවා. දැන් අර රූපය දකිනකොටම අපි අර අනන්ත ಜಾති සංසාර ගමන පුරා හුරු කරපු පුරුද්ද ගත්ත එකතු කරපු අන්නර ගතිය පුරුද්ද මතුවෙන්න පටන් ගන්නවා. මේකට මේක මතුවෙනකොට අපි මේ සංසාර ගමන පුරාවටම කරලා තියෙන මේ පුරුද්දට මත් වෙච්ච එක. මේ පුරුද්දටම ඉඩ දීලා මේ පුරුද්දටම රත් වෙච්ච එක. දැන් කල්පනා කරලා බලනවා අපි මොකද්ද කරන්නේ අර මත් වෙලා පුරුද්දට අර රූපය දකිනකොටම අර පහළ විච්ච පුරුද්ද ගතිය ආපු ගමන් මොකද්ද කරන්නේ මේ ගතියට පටිච්ච වෙනවා මේ ගතියට පටිච්ච වෙලා මත් වෙලා මොකද්ද කරන්නේ මේ රාග ගින්න මහා සුන්දර දෙයක් විදිහට ගන්නවා දැන් ඊට පස්සේ අපිට තේරෙන්නේ නැහැ මේක ගින්දරබ්බව වැටෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඒ නිසා අපි මොකද්ද කරන්නේ මේ ගින්දරට පටිච්ච වෙලා මේක පස්සේ රෝද ගහනවා. එතකොට මේ ගින්දර සුන්දර විදියට මෙච්චර කාලයක් මේ සංසාර ගමනේ අරගෙන අපි ආවේ නිවි නිවිද පිච්චි පිච්චිද. අපි ආවේ පිච්චි පිච්චි අර ගින්නෙන් ඇවිලි ඇවිලි දැවි දැවි. එහෙනම් දැන් අපි තේරුම් ගන්නවා සත්‍ය වශයෙන්ම මේ ආස්වාද කියලා මත් වෙන්නේ රත් වෙන්නේ අපි අර මායයට ආйти රාග ගතියටමද නැද්ද? රාග ගින්නටම තමයි අපි මේ ආසාද කියලා රැවටිලා මෙච්චර කාලයක් ආවේ. දැන් අපි මොකද්ද කළේ? අර රාග ගින්නේ අහිමි වීම යම් තැනක තියනවාද? එතරම් මොකද්ද කරන්නේ? එතනත් හදා ගන්නව නැවත ගැටීමක් එහෙම නැත්නම් අප්‍රිය අමනාප ගතියක් අපි හදා ගන්නවා. දැන් මේ හදා ගන්නවා කියලා කියන්නේ මේකත් මොකද්ද වෙන්නේ? සාපේක්ෂව අර පුරුදු කරපු ගතියට අනුකූලවම ගොඩ නැගෙනවා. දැන් මේක ගොඩ නැගිච්ච ගමන් එතනම් මොකද්ද කරන්නේ? අර දෙවේසයෙන් මත් වෙනවා රත් වෙනවා. දැන් අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ ඇත්තටම මේ සංසාර ගමනක් යනවා කියලා ආස්වාද ලබනවායි කියලා අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නේ මොකද්ද? රාග ගින්නට, ద్వේස ගින්නට, මෝහ ගින්නට පටිච්ච වෙවි මෙන්න මේ ගින්න තව තව තව තව සුන්දර විදිහට අරගෙන අවුලවගත් එක විතරමයි. එහෙනම් දැන් අපි අර ගතියක් නැගෙනකොටම පුරුද්දක් නැගෙනකොටම අපි තීරණය කරනවා මේක එදා අවිද්‍යාවෙන් යුක්තව කටයුතු කරපු හේතුවක ඵලයක් තමයි මේ නැගෙන්න පටන් ගත්තේ. මේක විපාකයේ විසින්ම අපිට සකස් කරලා දෙනවා. පුරුද්දට අපි මත් වුණොත් රත් වුණොත් ආයෙත් අපි මොකද්ද කරන්නේ? මේ පුරුද්දට පටිච්ච වෙලා මේ රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නැවත නැවත ජනනය කරනවා, එකතු කරනවා අර මාර න්‍යායට අහු වෙනවා. එහෙම නැත්නම් සංසාර ගමනට මග වියදම් සකස් කරනවා, මර උගුලට අහු වෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා මේ මතුවෙන කුණු ගති ටික තමයි ඇත්තටම අපි මේ මම වශයෙන් මගේ වශයෙන් දරාගෙන ඉන්නේ. අර මාර ගති කියලා කියන්නේ මෙන්න මේ ගති ටිකට. එහෙනම් එදා අවිද්‍යාවෙන් යුක්තව හුරු කරපු අර සංකරගත්ත එකතු කරගත්ත පුරුද්ද එහෙම නැත්නම් අර කුණු ගති ටික අපි මොකද්ද කරන්නේ අර රූපය අත්දැක්කට පස්සේ මතුවෙන්න පටන් ගන්න පුරුද්දට මේක අපි ගින්දරක් බව හඳුනාගත්තේ නැහැ කුණු ගොඩක් බව හඳුනාගත්තේ නැහැ හඳුනාගන්නේ නැතුව මොකද්ද කළේ මේක සුන්දරයි කියලා ගත්තා සුන්දරයි කියලා ගත්ත නිසාම මොකද්ද වුනේ මේ ගින්දරට එහෙම නැත්නම් නැවත නැවතත් අභ්‍යන්තරයේ රාග ගින්නෙන්, ద్వේස ගින්නෙන්, මෝහ ගින්නෙන් දූෂිත කරගත්තා, පහත් කරගත්තා. හැබැයි මේකෙන් අපි කොයිතරම් සාර බවක් කිව්වත්, අර්ථවත් බවක් කිව්වත් මේකෙන් සිද්ධ වෙන්නේ අනර්ථයක්ම විතරයි. මේක බොහොම පහත් ධර්මයක්. මේක කිසිම හරයක් නැති, සාරයක් නැති, කෙරවල නොපෙනෙන ධර්මයක් කියලා අපි තේරුම් ගන්නවා. එහෙනම් අපි මෙතනදී යම් අවබෝධයකට එනවා නැවත වතාවක් මේ අතීත අවිද්‍යාවෙන් ගුරු කරගත්ත අර කුණු ගති දිකට සාපේක්ෂව ඵලයක් වශයෙන් ඒකේ හේතු වශයෙන් අපිට අද ලැබුණ මේ රූපකය. එහෙනම් අර ගති දිකේ හේතුවක ඵලයක්මයි මේ රූපය. එහෙනම් අර රාග ගතිවල, ද්වේෂ ගතිවල, මෝහ ගතිවල ඵලයක් තමයි මේ රුව කියලා කියන්නේ. එහෙනම් මේ රුව නිර්මාණය කරලා තියෙන්නේ අර ගතිවලින්. එහෙනම් ගති ගුණයට අනුව රුව ලැබුණා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕන මේ ගතියට මත් වෙලා රත් වෙලා මොකද්ද කලේ බාහිරට පිට කරපු කුණු ශක්තියෙන් රාග දේශ මොහ ශක්තියෙන්ම තමයි මේ බාහිර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලින් හැදිච්ච මේ ලෝකයේ සකස් වෙලා තියෙන්නේ විඥාන ශක්තියකින්. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා. මේ විඥාන ශක්තිය කියලා කියන්නේ ඇත්තටම මායයට අයිති ශක්තිය එහෙම නැත්නම් රාග දේශ මොහ කුණු ශක්තිය. දැන් මෙන්න මේ ශක්තියෙන්ම තමයි මේ රුව හැදිලා තියෙන්නේ බාහිර ලෝකයේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරලා ගන්නවා. ලෝකයයි කියලා යම් තැනක් තියෙනවා නම් ඒක ආйти මායයට. එහෙනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය ආйти මායයට. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ආйти මායයට. මායයට කියලා කියන්නේ රාග දේශ මොහ ගති ටිකට. එහෙනම් දැන් මේ බුර බුර අභ්‍යන්තරේ නැගෙන ගති ටික ආйти කාටද? මේක ආйти මායයට. එහෙනම් මේ මාර න්‍යායට අපි මොකද්ද කරන්නේ? පටිච්චය වෙලා නැවත නැවත මේකට අහුවෙලා මේ ගින්න තුලම පිච්චි පිච්චි දැවෙමින් මෙන්න මේ විදිහට සංසාරයි කියලා ගමනක් යන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. අර රූප කියලා කියන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ රාග දේශ මොහ ශක්තියකින් ගොඩනැගිලා තියෙන දෙයක්. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. රූපයක් දැක්ක ගමම මොකද්ද වෙන්නේ? අර අතීත ගතිය පුරුද්ද අපිට මොකද්ද කරන්නේ නිමිති වශයෙන් පහල කරලා දෙනවා. දැන් පහල කරලා දුන්නට පස්සේ අපි ඇත්තටම අර පුරුද්දගත් ගතියට මත් වෙනවා. මත් වෙලා මේකට පටිච්ච වෙනවා. දැන් එහෙනම් අපි ඇත්තටම පටිච්ච වුණේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලට දර ගතියටද මේ පටිච්ච වුණේ අර ගතියට මොකද රූපයකට සද්දයකට ගන්ධයකට රසයකට ස්පර්ශයකට පටිච්ච වුණොත් නිවන් දකින්න බෑ මොකද ඒක ඇතුලේ නම් පටිච්ච වෙන්න සිද්ධ වෙන කාරණාව තියෙන්නේ අපිට මේ නිවන් මඟ පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ. මේ බාහිර ලෝකේ පටිච්ච වෙන්න එහෙම නැත්තම් බැඳෙන්න ගැටෙන්න මුලා වෙන කිසිවක් නැහැ. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලනවා අර ප්‍රියයි අප්‍රියයි කියලා ගත්ත ගති දෙක අතර මොකද්ද කියලා මත් වුණා. මත් වෙලා මෙන්න මේ ගති දෙක අතර මුලාවටපත් වෙලා මේ දෙක අතර මැන මැන මොකද්ද කළේ මේ ගතිම උසස් කරගන්න තමයි අපි කටයුතු කළේ. එහෙනම් දැන් බලනවා. මෙන්න මේ ගතිය මතුවෙලා එනකොටම අපි හඳුන ගන්නවා මොකද්ද? මේකනම් සුන්දර බවක් නෙවෙයි මේකනම් ගින්දරක්මයි. මේ ආස්වාදය කියලා මං අරන් තිබ්බේ ගින්දරක්. එහෙනම් මේ ආස්වාදය කියලා ගිනි ගොඩකට පැනලා මෙච්චර කාලයක් ආව පිචි පිචි නේද කියලා තේරුම් ගන්නවා. එහෙනම් මෙතන තේරුම් ගන්නවා. මේ ඇහෙත් නැති රූපේත් නැති චක්කු විඥානේත් නැති මායයටම ආйти කුණු ගතියක් මේ මතුවෙනවා. මේ මතුවෙන කුණු ගතිය මොකද්ද කරන්නේ? මෙන්න මේකට මම් පටිච්චෝන සංඋපාදනය වෙන බව කෙලෙස් ඉපදෙන බව නැවත නැවත සංසාර ගමන දුවන්න අවශ්‍ය කරන ශක්තිය ජනිත වෙන බව ජනනය වෙන බව අවබෝධ කරගන්නවා. අවබෝධ කරලා මම බලනවා. දැන් මේ ලෝකය කියලා කියන්නේ ගින්න. රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. දැන් මේ ගින්නෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ගින්නෙන් අපි බලාපොරොත්තු වෙනවා සුවයක්, සහනයක්, සැපයක්. හැබැයි ගින්නට පැනලා අපිට සැපයක් සුවයක් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම නැහැ. එහෙනම් අපි මේ හොයන සැපේ සුවේ කවදාකවත් ලැබෙන එකක්ම නෙවෙයි. එහෙනම් මේ ලෝකේ ගිනි ගන්නවා නම් ගින්නෙන් අපි දැවෙනවා දැවෙනවා පිච්චෙනවා මිසක අනර්ථයක් වෙනවා මිසක මේක කිසිම හරයක් නැහැ හරසුන් දෙයක් මේ. මේ මහා ගින්නකට පණින්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගන්නවා මෙතනදී. මේ කැමැතිසේ නැති ලෝකයක් ඇයි මේ කැමැත්තට පවත්වන්න යන්නේ? ඇයි මේ කැමැතිසේ නැහැ කියලා කියන්නේ? අපේ කැමැත්ත මොකද්ද? අපේ කැමැත්ත තමයි මේ ගින්නෙන් ආස්වාද ලබන්න, සැප ලබන්න. හැබැයි මේ ගින්නෙන් ආස්වාදයක් ලබන්න පුළුවන් කමක් නැහැ. මොකද ගින්නේ ස්වභාවය අලු කරන එක, දවන එක, රත් කරන එක, පුච්චන එක. දැන් මේ පුච්චන එකෙන් අපි මොකද්ද කරන්නේ? අපි බලාපොරොත්තු වෙන යන් සහනයක්. දැන් අපි කල්පනා කරලා බලමු රත් විච ගිනියන් විච තැටියක් තියෙනවා. මේ තැටියට අත තියලා අපි සීතලක් බලාපොරොත්තු වුණාට පුළුවන් ද මේක ලබන්න? බෑ. එහෙනම් මේ කැමැතිසේ මේ ලෝකේ පවත්වන්න පුළුවන්කම නැහැ. එහෙනම් දැන් කල්පනා කරලා බලන මෙන්න මේක තමයි කියන්නේ කැමැති දේ නැති එක කැමැත්තට පවත්වන්න යනවා. එහෙනම් මේකට කියනවා අනීච්චය. දැන් මෙන්න මේ අනීච්චාවකට අපි මොකද්ද කරන්නේ? පටිච්ච වීච්ච ගමන් මොකද්ද වෙන්නේ පීච්චෙනවද නැද්ද? එහෙනම් අර ගින්නට අත දැම්ම මොකද්ද වෙන්නේ? අර යකඩ දෙටි අත තියුවොත් පීච්චෙනවා. එහෙනම් දැන් තේරුම් ගන්නවා මෙච්චර කාලයක් අපි මේ ගින්න මොකද්ද කළේ? සුන්දර විදියට ගත්තා මේ යකට දැටිය සීතල දෙයක් විදිහට අල්ලගෙන මේකට පිච්චි පිච්චි අනේ අපේ දුකයි වේදනාවයි කියලා අපි කෑග ගහ මරලතෝනි දිදී දුකටපත් වෙවි අනන්ත ජාති සංසාර ගමන පුරාවට මේ වැරද්ද කරගත්තා. දැන් මේකෙන් සිද්ධ වුණේ අපිට අනර්ථයක්මයි මේකෙන් සිද්ධ වෙන්නේ අර පහත් ගති තුලට ඇදගෙන වැටෙන එක විතරයි රාග ගින්නෙන්, ద్వේස ගින්නෙන්, මෝහ ගින්නෙන් ඇතුළ ගිනි ගන්න එක විතරයි. එහෙනම් දැන් අපි මේ යකට දැඩිය විදිහට ගින්න විදිහට පෙන්වන්නේ මොකද්ද? මේ යකට දැටිය විදිහට පෙන්වන්නේ අර අවිද්‍යාවෙන් යුක්තව පත්තු කරගත චිත්තසංතානගතව තියෙන පුරුදු ටික. කෙලෙස් ගති ටික. දැන් මෙන්න මේක මතුවෙනකොට මොකද්ද කළේ? අපි මේක ගින්නක් බව අඳුනගත්තා නම් මේක ගිනියන් විච්ච යකඩයක් බව අඳුනගත්තා නම් අත තියනවද? අත තියන්නේ නැහැ. මොකද දන්නවා මේ ආස්වාදයක් නොවන බව මේක ගින්නක් බව. එහෙනම් මේක අනීචාවක් බව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේකේ අත තිබ්බොත් මොකද්ද වෙන්නේ? පිච්චෙන බව. එහෙම නැත්නම් හිත දූෂිත වෙන බව රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙන බව අඳුන ගන්නවා. මේක අනර්ථයක්ම සිද්ධ වෙන බව, මේක අසාරම බව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අපි මොකද්ද කරන්නේ? මෙතනින් මිදෙනවා අර මුල ගලවලා අයින් කරලා. එහෙමනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපි පටිච්ච උනේ ඇත්තටම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලටද එහෙම නැත්නම් ඇහැ ගණනාසේ දිව ශරීරයටද පෙනීම ඇහිම දැනීමටද අරගින්නටද මෙන්න මේකට තමයි ඡන්ද රාග කියලා කියන්නේ. දැන් අපි කල්පනා කරලා බලන්න ඕන. දැන් අපි මෙච්ච කියලා කියන්නේ ඇත්තටම මේ ආයතන හය. දැන් මේ ආයතන හය මේකට හිත කියලා ගන්න පුළුවන්. දැන් මේ ආයතන හය මොකද්ද කලේ? අන්ධ කරගත්තා, මුලාවටපත් කරගත්තා, මොකෙන් මත් වෙලාද? අර රා අග්‍ර කරලා එහෙම නැත්නම් අර කුණු ගති ටික මත්වීම අග්‍ර කරලා දැන් අපි මොකද්ද කළේ අර මෙච්චර කාලයක් මත් වෙලා රත් වෙලා ආපු පුරුද්ද මතු වෙනකොටම මේ මත්වීම නැවත මොකද්ද කළේ අග්‍ර කරගෙන මේකට පටිච්ච වුණා එතකොටම මොකද්ද උනේ අර පෙබාසර හිත අන්ධ වුණා එහෙම නැත්නම් ආයතන පහ තුල තිබුණු අර පෙබාසර බව නිවන් මඟ මොකද්ද උනේ? වැහුණා අන්ධයෙක් බවට පත් වුණා. මෙන්න මෙතනට මොකද්ද උනේ? තැන් වෙලා හා වුණා. එහෙනම් දැන් අපි තැන්ුනේ කොතනටද? තැන්ුනේ අර කුණු ගතියට. දැන් මේ කුණු ගතියට තැන් වෙච්ච ගමන් මොකද්ද උනේ? මේ සතර මා ධාතුවෙන් හැදිච්ච මුළු කයම මොකද්ද කලේ? රාග ගතියෙන් ආරෝපණය වුණා නැත්නම් රාගෙන් රත් වුණා. දැන් රාගෙන්, ద్వේෂෙන්, මෝහෙන් මේක රත් වුණාට පස්සේ බාහිරට නිකුත් කරන්නේ මොකද්ද? රාග දේශ මොහ ගිනි කිරණ. දැන් ඊට පස්සේ අර බාහිර රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකක් මොකද්ද වෙන්නේ? අර ගිනි කිරණෙන් ආරෝපණය වෙනවා. දැන් ආරෝපණය වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? මේ දෙක හා වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපි මේ දෙක තැන් කරන්නේ හා කරන්නේ මුහු කරන්නේ මොකෙන්ද? ඡන්ද රාගයෙන් එහෙම නැත්නම් අර අන්ධ කරගෙන අර මත්ගතියේ පුරුද්ද අග්‍ර කර ගැනීම නිසා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන රාගයෙන් පටිච්ච වෙලා ප්‍රියමధుර ස්වභාවය හදනවද දෙවේසයෙන් පටිච්ච වෙලා අප්‍රියමනාප ස්වභාවය හදනවද අර ප්‍රියයි අප්‍රියයි කියලා ගත්ත මත්විච්ච මත්වීම අග්‍ර කරලා මේක පස්සේ රෝද ගහලා රාග ගිනි ද්වේෂ ගිනි මෝහ ගිනි හදනවාද එහෙනම් මේකේ දෙවිනියට කියපේකද නැද්ද එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕනේ රාගයෙන් පටිච්ච වෙලා හදනවා නෙවෙයි දෙවේසයෙන් පටිච්ච වෙලා හදනවා නෙවෙයි මෝහයෙන් පටිච්ච වෙලා හදනවා නෙවෙයි අර ප්‍රියයි මధుරයි කියලා ගත්ත මෙච්චර කාලයක් මත්විච්ච රත්විච්ච පුරුද්ද මතුවෙනකොට මේ ගින්දර ගින්දර බව අඳුනගත්තේ නැති නිසා මෙන්න මේ මත්වීම අග්‍ර කරලා රා අග්‍ර කරලා මේකට පටිච්ච වෙලා මොකද්ද කළේ චිත්තය අන්ධ කරගෙනේම නැත්තම් අර පෙබාස්සර තැන අන්ධ කරගෙන ආයතන ටික අන්ධ කරගෙන මොකද්ද කළේ අන්න ඒක පස්සේ රෝධ ගහලා රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නැවත හදා ගත්තා පුරුද්දට මත් වෙලා. මේකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක තමයි අමකා ගැනීම, නිවන කා ගැනීම, තැන්වී හාවීම කියලා කියන්නේ. ඉතින් මේ ටික පැහැදිලි විදිහට නිර්වුල් විදිහට තේරුම් ගන්න ඕන ඔච්චරමයි ඇතටම මේ නිවන් මඟ තුල තේරුම් ගත යුතු කාරණාවක් විදිහට තියෙන්නේ.